නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා සදාරූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්කිරුවන් විත්ලේ ඔස්සේ මේ මොහොතේත් මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අපේ ධර්ම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නයේදී අපි අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ ආචාර්යවත් පැන විසඳීම මැනවින් අපට අනුමෝදන් වන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි මිලිඳු රජතුමන්ගේ විමර්ශන ශීලී දැන ඉදිරිපත් කිරීම නැත්නම් මේ ප්‍රශ්න මතු කිරීම අර උපමාවේ සඳහන් වුණේ ගංගාවේ දියරැලි පරිද්දෙන් කියලා. ඒ පරිද්දෙන් මතුවෙන ප්‍රශ්න නාගසේන මහරහතන් වහන්සේ හිරුමඩලසේ ඒ සියලු ප්‍රශ්න අපට අර්ථ පිණිස විසඳාවා දාලා. ඉතින් අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳරෙන් ඒ දහම් රසය ඔබට සමීප කරන්න අපි සූදානම් පින්වත් ස්වාමීන් වහන්සේගේ මහා සංඝරත්නයේ කරුණාව ආශිර්වාදය ඇතිව. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නේ මාදොල ඕපනායක පදිංචි පින්වත් මල්ලිකා යසරත්න මහත්මිය, W අමරසිරිද සිල්වා මහත්මයා, AM ඥානවති අතපතු මහත්මිය එල්ලේ ප්‍රේමති මහත්මිය යන පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදැහැති දායකත්වය නිසා මේ උතුම් සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ලෝකේ පුරා දායාද වෙනවා. අපි මේ පින්වතුන් සදැහැ සිතින් සිහිපත් කරගෙනම උතුම් දහම් පිළිසඳර ආරම්භ කරමු. විශේෂින් අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා මේ සියලු ලාභයන් අපට උදා වුණාද දවසේ අපි පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් වන්දනා කරගෙන දහම් පිළිසඳර ආරම්භ කරමු. අද දවසේත් අප කෙරෙහි අපමණ කරුණාවෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් දහම් පිළිසඳර පිණිස මේ මොහොතේ වැඩම කොට වදාලා අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්දා සීල ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේ පාද අභිවන්දනයෙන් ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳරෙන් අපි ඉගෙන ගත්ත මේ නාම රූපයේ ආධාරය ඇතිව ඊළඟ ආත්ම භාවය සකස් වෙන ආකාරය එයින් බැහැර නොවන කාරණාවක් ඒ කියලා බොහෝ කරුණු අපට පැහැදිලි කරලා දුන්නා ඔබ වහන්සේ මේ මිලිඳුලාදි ප්‍රශ්නය ඇසුරෙන්. ස්වාමීනි අවසරයි අද එතෙන් සිට අපිට මේ කරුණ ඔබ වහන්සේගෙන් දැනගන්න අවස්ථාවය දෙනවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලප ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. නාම රූප තිබෙන්නා වූ නාම රූපවල උපකාරයෙන් අලුත් නාම රූප හට ගන්න හැටි කතා කළා. ඒ වගේම නාමයත් රූපයත් එකට පවතින හැටි. එතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ එකට පිළිතුරු දී වදාරනවා මව් කුසක කලලයක් හටගන්නේ මව් කුසේ විඥානයක් පිහිටියේ නැත්තම් නාම ධර්ම පිහිටියේ නැත්තම් ඊට පස්සේ නාම ධර්ම මව් කුසේ පිහිටන්නේ රූපයක් නැත්තම් කලලයක් නැත්තම් කියලා. ඊට පස්සේ විස්තර කළා ටිකිලියකගේ කුසේ ඩිම්බයක් හැදුන් නැත්නම් බිත්තරයක් කියලා එකක් හැදෙන්නේ නැහැ. එතකොට ඒ බිත්තරයක් හැදෙන්නේ ඒ කල්ලයක් නැත්තම් කියලා. ඉතින් මේ විදිහට විස්තර කරලා පැහැදිලි කරලා දුන්නා. එතකොට ඒ කාලේ බලන්නේ රහතන් වහන්සේලා උපමා උපමේය වගේ මේවා විස්තර කරන හැටි. ඔබට මතකද දන්නේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නාම රූප විස්තර කරනවා මේක එකට පවතින්නේ. නාම රූප වල ස්වභාවය කියලා. ඒක එතන නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන කාරණාව අර බටමිටි හේතු විදිහට. නේද? ස්වාමිනේ උපමාව අපට කරුණාවෙන් ඔබ. ඔව් එතන නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන කාරණාව විස්තර කරන අර බටමිටි දෙකක් එකට හේතු කරලා වැටෙන කතාව. නමුත් මෙතන අර නාමයයි රූපයයි කියන එක. ඒ කියන්නේ නාමයක් නැත්නම් එතන රූපයක් පවතින්නේ රූපයක් නැත්නම් නාමයක් පවතින්නේ. ඒතර මහත්ය තේරෙන්නේ නැද්ද මේ අවබෝධ කළ යුතු රූපස්කන්ධයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥානයේ සහිත රූපයක් කියලා? විඥාන සහිත රූපයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු දේ විදිහට වදාළා. විඥානය නැති විඥානය විඥාන නැති රූපයක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම අවිඥානික රූප මේ ගොඩ නැගිලි මේ ඇඳ පුටු මේස එතකොට ඒවා දැන් ඒවා පවතිනවා පවතිනවා කියලා කියන්නේ එහෙම රූපයක් විදිහට කියන්නේ මේ පටවි ධාතුවනේ පවතින පොළොව පටවි ධාතුව එතකොට මේවා මුල් කරගෙන මේවා ගෙන් අපේ ඇහැට එන රූපයක් තියෙනවා ප්‍රතිබිම්බයක් එතකොට ඒ ඒ රූපේ ඇහෙන් දකිනවා. ඒ ශබ්ද කනෙන් අහනවා. ඒවා වෙනස් වෙවි යන ඒවා. එතකොට මේ සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ තමයි රූප උපාදාන ස්කන්ධ විදිහට එන්නේ. ඒතකොට මේක අපි හුදෙක් ගත්තොත් එහෙනම් දැන් මෙතනදී ලොකු විස්තරයකටත් වැඩිය මේ මිලින්ද ප්‍රශ්නේදී ඒ නාම රූප කතාව එන්නේ ජීවිතය කියන එකට. මේ තියෙන ජීවිතයෙන් තවත් ජීවිතයක් උපද්දවන්නේ කොහොමද කියන එක. කර්ම විපාක පවතිනවාද වගේ අදහසකුත් සඳහන් වෙනවා. ඔව් ඒ කියන්නේ මේ ජීවිතෙන් තවත් ජීවිතයක් දෙද්දී දැන් මේ නාම රූප තවත් නාම රූප වලට යනවානේ. ඒ අද්දින් එයාව ඒකට تعلق කරලා අදලා දාන බලවේගයේ විදිහට කර්මය වැඩ කරනවා කියලා අපි ඉගෙන ගත්තේ. ඉතින් මහත්මයා මේ අද ඒ කතාවේ අපූර්ව විස්තරයක් අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. මේකේ මේ නාගසේන මහරහතන් වහන්සේ අවසාන විස්තර කළානේ අර මෙන්න මෙහෙම කර්ම මේ කතාවක් ඒ තමයි මේ නාම රූප දෙක එකටයි පවතින්නේ. ඒ නාම රූප දෙක එකට පවතින නිසා මේ අයුරින් දීර්ඝ වූ කාලයක් මුළුල්ලෙහි මේ සංසාරයේ පැවතගෙන එනවා. මේ නාම රූප එකට පැවතගෙන එන නිසා දීර්ඝ වූ සංසාරයක් එක දිගට එනවා බොහෝ කාලයක්. දීර්ඝ වූ කාලයක් පැවතගෙන එනවා කියලා. ඉතින් රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නේ විදියට අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ දීර්ඝ වූ කාලයක් කියා යමක් පැවසුවා නේද වදාළනේ. ඒතර මේ කාලය යනු මොකක්ද? මොකද්ද කාලය කියලා කියන්නේ? එහෙමයි. කිව්වා මහරජාණෙනි අතීත වූ කාලයක් තිබෙන්නේය. අනාගත කාලයක් තිබෙන්නේ වර්තමාන කාලයක් තිබෙන්නේ. අතීත අනාගත වර්තමාන කියලා කාල තුනක් තියෙනවා. ඊට පස්සේ වුණා කිම ස්වාමීනි සියලුම සියලු කාලයම තිබෙන්නේ කාලය කියන එක තියෙන එකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මහරජාණනි ඇතන් කාල තියෙනවා ඇතන් කාල නැහැ. ස්වාමීනි තිබෙන කාලය කුමක්ද නැති කාලය කුමක්ද? මහරජාණනි යම් සංස්කාර අතීත ඌයේ වේද නැති වී ගියේ වේද නිරුද්ධ ඌයේ වේද වෙනස්ව ගියේ වේද ඒ කාලේ නැත. ඒ කාලේ ඉවරයි. ඒක නැහැ. විපාක දෙන යම් ධර්මයන් ඇද්ද විපාක දෙන ස්වභාවයෙන් යුතු යම් ධර්මයන් ඇද්ද යම් ධර්මයන් වෙනස් තැනකදී ප්‍රතිසන්දිය ලබා දෙන්නේ වේද ඒ කාලය ඇත දැන් කරන කර්ම සිත කය වචනය මුල් කරගෙන කරන දේවල් වල විපාක දෙන කාලයක් තියෙනවා අතීතේ කාලේ ඉවරයි එතන කාලේ නෑ ඊට පස්සේ කියනවා යම් සත්වයන් මරණයට පත්ව වෙන තැනක ඉපදුනේද ඒ කාලයේ ඇත. මැරිලා වෙන තැනක ඉපදුනා. ඒකට ඉපදිච්ච කාලයක් තියෙනවා. ඒ යම් සත්වයන් කලුරිය කොට වෙන තැනක ඉපදුනේ නැද්ද? ඒ කාලේ නැත. මේ කලුරිය කළ ඉපදුන්නේ නැත්නම් ඉපදුන කාලයක් කියලා එකක් නැහැ. රහතන් වහන්සේලාට. උදේට කාලය කියන එක රහතන් වහන්සේලාට වළංගු නැහැ කියන එක මේකේ තියෙනවා. මේ සත්වයන් පිරිණිවන් පෑවාද ඒ කාලයක් නැත. පිරිණිවි ගිය නිසා වෙමි. ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඉතා දක්ෂ වෙනසේක කියලා අර කාලය ගැන. ඒතර කාලය ගැන බුද්ධ දේශනාවේ තියෙන මේ විග්‍රහයක් ගත්තොත් එහෙම මහත්මයා මේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කාලය කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේ අතීතයේ විස්තර කරන්නේ අතීතං නිරුද්ධං විපරිණතං අතීතය කියන්නේ අතීතයට ගිය නිරුද්ධ වූ වෙනස් වූ දෙයට තමයි අතීත කාලය කියලා කියන්නේ. ඊළඟට අනාගතය කියන්නේ අජහතං අපාතු භූතං. හටගත්තේ නැති පහළ නොවුන කාලය. වර්තමානයේ කියන්නේ ජාතම් පාතු භූතං. උප ඉපදිලා තියෙන පහළ වෙලා තියෙන මේ කාලෙට තමයි වර්තමානය කියලා කියන්නේ. ওই විදිහට කාලත්‍රය තථාගතයන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒතර කාලය කියන එක පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීමත් එක්ක පවතින දෙයක් ඉතින්. ඇයි මහන්සිය පංච උපාදානස්කන්ධ කියන්නේ දැන් මම කියන තැන ඉඳලා මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන ඉන්නේ අතීතය කියන එකක් එන්නේ. දැනට අතීතේ. කියන්නේ කාලය බෙදන්න එතන කෙනෙක් ඉන්න ඕන. ඒ කෙනාට සාපේක්ෂව තමයි අතීතේ අනාගතේ වර්තමානයේ කියලා කෙනෙක් එන්නේ. පැහැදිලිද? පැහැදිලි නේද? එතකොට මේ කාලය බෙදෙන්නේ කෙනෙකුට සාපේක්ෂව. ඉතින් ඒ නිසා මේ කාලය පිළිබඳ දැන් මේ මෙතන තියෙන්නේ අපේ මේ මිලින්ද රජතුමා මේ හැම වචනයකම අර්ථ ඉගෙන ගන්නවා. ස්වාමීනි කෙනෙකුට සාපේක්ෂව කාලය බෙදෙනවා කියන එක පංච උපාදාන ස්කන්ධයට සාපේක්ෂව කියලාත් අපිට තේරුම් ගත්තා. ඔව් පංච උපාදාන ස්කන්ධයට සාපේක්ෂව මේකේ තියෙන වටිනාකම බලන්න මේ රයිතුමා හැම දෙයක්ම අහන හැටි. එහෙමයි. දැන් අපේ මිනිස්සු එහෙම නැහැනේ අම්මෝ. <laughs> ඒ කියන්නේ කිසි දහම් සාකච්ඡාවක කරුණක එහෙම අර ආහාරලා ගරන් යදාල දහම් කරුණ සාමාන්‍ය පොදු සමාජයේ මිනිසුත් එක්ක කතා කරනකොට එහෙම නැහැ. එහෙමයි. එතකොට මේ මිනිස්සු මොකක් හරි හිතේ තියාගෙන ඒක අහනවා. සමා ගොඩාක් අය දහම් සාකච්ඡා කරද්දී නොදන්න දේවල් වලටත් වැඩිය මේ මිනිස්සු අහන්නේ මේ තමන්ගේ දැනුම පෙන්වන්න පොත්පත්වල කියවපු දේවල් ඔය වගේ දේවල් තමයි මේවා කරගන්නේ. දැන් මෙතන දෙන්න හරි වෙනස් මේ ධර්ම සාකච්ඡානේ. අවංක අනිතක අනුමෝදන් වෙනවනේ. ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැහැ අනුමෝදන් වෙනවා. ඊළඟට ඒවට නැවත නැවත කරුණු විමසනවා අනිතක තව උපමාවක් දෙන්න තව උපමාවක් දෙන්න කියන්නේ තමන්ගේ හිතට ඒ ප්‍රශ්නේ නිරවුල් වෙලා යනකල්ම අහනවා නිරවුල් දැන් අපි දහම් පොතක් කියවොත් අපි කලින් කියවලා තියෙන ඕක එහෙමයි බැලුවම මතකත් නැහැ. මහත්ය දැන් සාමාන්‍යයෙන් අපි දැන් සූත්‍ර ධර්ම මේ පොත් සමහරට අපි කලින් කියවලා තියෙනවා කීප විදක්. නමුත් ආපහු කියවනකොට පුදුම හිතෙනවා. දැන් සමහර ප්‍රශ්න තියෙනවා මහත්තයා. දැන් මම මේ මිලින්ද ප්‍රශ්නේ බලාගෙන කියවගෙන ඇවිල්ලා දැන් මෙතන සාකච්ඡා කරනවා. සමහර කරුණු මේකේ තියෙනවානේ කියලා හිතෙන්නේ මේ සාකච්ඡා කරගෙන යද්දී. එච්චර අපිට නැවත නැවත ධර්ම ප්‍රගුණ කිරීමේ ආනිසංස තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් යම් දැන් මිනිසුන්ගේ සාමාන්‍යයෙන් අපි කාගේත් මම හිතෙනවා මම හිතනවා ගොඩක් අය ඇති ඒ ස්වභාවය ඒ තමයි අහපු දෙයක් ආය අහන්න කැමති නෑ. බලපු පොතක් ආපහු බලන්න කැමති නෑ. නමුත් ඔය පරිසරයෙන් ගොඩාක් වෙනස් කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. අපි ලොකු සායනා සාමාන්‍යයෙන් පොතක් උන්වහන්සේගේ අතින් ලියලත් ලියපු පොත සාමාන්‍යයෙන් 20 30 වතාව. දැන් සාමාන්‍යයෙන් ওই නිත්‍යප්‍රකරණ වගේ පොත මට මතක හැටියට මට දවසක් ලොකු සායනාංශ මතක් කළා. 30 40 වතාවක් කියවලා ලියුවට පස්සේ ඊළඟට විශ්මිත අවබෝධය සතිපට්ඨාන පුතුන්වහන්සේ නැවත නැවත කියවන ඒවා. ඉතින් ඒ නිසා ඒ වාගේ අර ඒ දහම් අධ්‍යයනයේට ඒ දහම් රසයේ විඳින ධර්මයේ සොයාගෙන යන ඒ වාගේ උතුම් ජීවිතය ඉතින් දුර්ලභයි ඉතින්. එහෙමයි. සාමාන්‍ය මිනිහ මිනිස්සයා අර එකකින්ම ඕක කියුවා ඕක අපි අහලා තියෙනවා. ඔය වගේ තැන් වලදී නෝ ඉතින් මොනව කරන්නද නේ? ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතෙනවා දැන්. අපි වුණත් ඉගෙන ගන්න කාලේ බටහිර අධ්‍යාපනයත් එක්ක ඒ මේ පුරුෂයන් පිළිබඳව, ඒ විද්‍යාඥයන් පිළිබඳව අපිට හෝඩුවාවන් ආවා වුණත් මේ පරිද්දෙන් මේ රහතන් වහන්සේලා පිළිබඳව තේර තේරි ගාථා ඔස්සේ මහා පුරුෂයන් පිළිබඳව ශාසනයේ දායාද වෙලා තිබුණා අපිට පුදුම වැඩන්නේ ඒක. මේ අපි ඉස්කෝලේ ගියාම අපිට මේ මිලිඳු රාජ්‍යරුව ගැන ඉගෙනුවෙන්නේ නැහැ. නාගසේන මහරහතන් වහන්සේ ගැන ඉගෙනුවෙන්නේ මේ අපේ අය නෙමෙයි. නේද? අපේ ශාසන ඉතිහාසයනේ. ඒක නම් ඇත්ත තමයි. රහතන් වහන්සේලාගේ උදාන තේරගාතා නැහැ. මහා ඉහළින් වෙනවා අපිට වෙනම සබ්ජෙක්ට් තිබ්බනේ මේ මේ විද්‍යාඥයෝ ගැන ඉගෙන ගන්න නේද ඊළඟට අපිට මේක පුදුම වැඩක් ඒ ඒ කියන්නේ අපිට උගත් වැකි මොනවද වට කියන නමත් මට මතක නැහැ ඕන මොකද්ද එකක් කියලා අපි ඉස්කෝලවල අර බාල්කවල ලොකුවට ලියලා තියෙන උගත් වැකි කියලා අහවලා මෙහෙම කිව්වා කියලා තනිකර සුද්ධෝ එහෙමයි ස්වාමී ඒක උගත්තු ඔක්කොම සුද්ධෝ ඔව් ස්වාමීන් වහන්සේ එහෙම හේන මේ පාන්දිවැකි කියලා ලියන්නේ බෝඩ් එකේ ලියන්නේ කල් මොකේ මොකද්ද බාල්කවල ලියන්නේ බෝඩ් ගහන්නේ <laughs> ඔක පොත්වල ලියන්නේ මොකෙක් හරි සුද්දෙක් කියපු එක ස්වාමීන් මේ පුද්ගල කාරණාව ඇත්තටම අපේ අය එහෙම නැද්ද කියලා අපිට වුණත් ඒ දවස්වල මේ ළමෙක් විදිහට මේ දුප්පත් හැඟීමක් ඇති වෙනවා මේ අපේ අපේ අය ඉන්නවා එහෙමයි ස්වාමීනි දැන් අපේ අය ඉන්නවා අපේ අය අපේ අයගේ විස්තර කියන්නේ එහෙමයි ස්වාමීනි අපේ අයගේ විස්තර කියන්නේ එහෙමයි අපි අපි ගත්තොත් එහෙම අපේ රජවරු කියපු කතා අපේ පඬිවරු කියපු කතා සාසන ඉතිහාසෙත් එක්ක මේ රහතන් වහන්සේලා මේවා විස්තර කරපු හැටි උපතකින් උපතකට යන හැටි අපි කර්මයේ මෙහෙම දායාද කරගෙන ඉන්න. හරි ඔක්කොම පැත්තක තියන්නකෝ. අපේ අපේ කමත් පැත්තක තියන්නකෝ. සිංහල ජාතියත් පැත්තකින් තියන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ වචනයක් දාන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. පන්දි වැකි වලට බුදුරජාණන් වහන්සේගේ ධම්මපදයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ වාක්‍ය පාලි ගාථා ඒව දානවද කියලා බලන්නකෝ. ඒ ශාපේ තමයි වදින්නේ. සුද්ධන්තම ආවඩාගෙන ඉන්නවා. ඉතින් කර්මය කියන්නේ අපිටත් ඔවා තේරෙන්නේ දැන්. ස්වාමිනේ ධම්මපදය බෞද්ධයාගේ අත්පොත ලෙසින් නේද මේ සඳහන් වෙන්නේ? බෞද්ධයාගේ අත්පොතනේ කියන්නේ දහං සාරේ තියෙන්නේ. එහෙමයි. ඊළඟට සූත්‍ර දේශනාවල ගත්තත් ඒ සූත්‍ර දේශනාවල තියෙනවා වෙන වෙනම බුදුරජාණන් වහන්සේ දහම් කරුණු විශ්මතු කරපු වාක්‍ය. අපි උදාහරණයක් ගත්තොත් කියමු චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව කියන්නේ කර්මය. සිත කය වචනේ මුල් වෙලා කර්මී කරනවා. ඊට පස්සේ කියනවා කනා කනාචිතීතා සෝචන්ති නිර්යම්මි සමප්පිතෝ. මේ ලැබුණ සන සම්පත්තිය අත්හැරගෙන අපාය ගිහිලා දුක් විඳින්න එපා. ඊළඟ දුර්ලභංච manussත්තා. මානව ජීවිතය ඉතාමත් දුර්ලභයි. එහෙමයි. ඊළඟට දුර්ලභං කන සම්පatti ෂණ සම්පත්තිය කල්පනාව තියෙන මිනිසෙක් විදිහට ඉපදිලා බුද්ධ ශාසනයකුල් ලැබීම දුර්ලභයි. ඊළඟට යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං වපුරන දේ Tamanට නෙලා ගන්නට වෙනවා. ඒව නෙවෙයි උත්තම කාරණා. බොරු බොරු කියන කෙනා මේ මේ උපනෝපන් ජීවිතේ අසත්‍ය අභූත චෝදනාවට ලක් වෙනවා. කියලා කර්ම වල විපාක ඒව නෙවෙයිද පඬිවදා. ඊළඟට ඔබ කරන කර්මය ඔබ පිටිපස්සේ හොඳක් කළොත් හේවණල්ල වගේ එනවා. නරකක් කළොත් එහෙම කරත්ත රෝදේ පිටිපස්සෙන් එන ගවයා පිටිපස්සෙන් එන කරත්ත රෝදේ වගේ එනවා. එතකොට මේ විතර පුංචි ළමයිගේ හිතට යනවා මේ දහන් කරුණෝ. අනේ ඉතින් මේවා මෙහෙමයි අපිට ගුරුවරුන්ට දොස් කියවිලි එහෙම එහෙම වෙයි යාලත් එක දැන් මම කිව්වේ අපිත් පඬිවදන් කියන ඒවා ඇත්තටම ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් අපිට පඬිවදන් විදිහට දාන්න බැරි වුණේ කියලා අපිටත් මහාන වුණාට පස්සේ තේරෙන්නේ. නැත්නම් අපි ඇත්තටම අපි ඉස්කෝලේ ඉන්න කාලේ අපි බුදුරජාන් වහන්සේ දේශනා කරපු වාක්‍ය පරිවර්තනක් විදිහට දැම්මනම් ගුරුවරු අපිට බනින්නේ නැහැ. එහෙමයි ස්වාමී. ගුරුවරු අපිට බනින්නේ නැහැ. ඇත්තටම අපිට අහිංසක හොඳ ගුරුවරු පිරිසක් හම්බ වුණා. මම නම් මගේ ජීවිතේ මගේ ඉස්කෝලේ ගුරුවරුන්ට මම ගොඩක් ගරු කරනවා. මට අහිංසක ගුරුවරු ටිකක් හම්බ වුණා. මම අදටත් ආදරේ ගුරුවරුන්ට ඒ ඇත්තෝ අපිට මඟ පෙන්වපු නිසා තමයි අපිට මේ මාවතට ගිහිල්ලා අපිට උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු කරගන්න වාසනාව ලැබුණේ. ඉතින් ඒ නිසා එවැනි වූ නිරුද්ධ වීගී අතීතයක් තියෙනවා. අවශ්‍යයි සර්. ඉතින් වර්තමානයේ පැවිදි වුණා වර්තමානයක් තියෙනවා. අනාගතේ මේ කර්ම රූප ඉපදෙන අනාගතයක් තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. කාල තුන ඒ විදිහට තමයි අපිට වචනත් එක්ක ආවේ. ඊට පස්සේ දැන් ওই විදිහට අර දැන් මේ මිලින්ද පළවෙනි මිලින්ද ප්‍රශ්නේ පළවෙනි දෙවෙනි පරිච්ඡේදය අවසන් වුණා ওই කාල ප්‍රශ්නෙත් එක්ක. දැන් තුන්වෙනි විචාර වර්ගයේ කියන කොටසට දැන් මේ ආවේ අපි. විචාර වර්ගයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට යෙදෙන්නේ අපේ නාග මිලින්ද රජු වහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ අතීත කාලයේ පටන් අතීත කාලය පටන්ගත් මුල කුමක්ද? අතීත කාලේ පටන්ගත් මුල මොකක්ද? අනාගත කාලේ පටන්ගත් මුල කුමක්ද? වර්තමාන කාලේ පටන්ගත් මුල මොකක්ද? අපුරු ප්‍රශ්නයනේ. අතීතයේ කියන එක පටන්ගත් මුල් තැන කොතනද? දැන් වර්තමානයේ කොතනින්ද පටන් ගන්න මුල? අනාගතේ පටන් ගන්න මුල කොතනද? මේ ඇත්තටම ඕවා නම් අපිට හිතිලවන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් හිතිලවත් නැති ඒවා. මහරජාණෙනි අතීත කාලයටත් අනාගත කාලයටත් වර්තමාන කාලයටත් මුල අවිද්‍යාවයි. අර මම කිව්වේ මම කියන කෙනෙක් ඉන්න තැන ඉඳලයි අර යෙදෙන්නේ කාල ටික කියලා. ස්වාමීන් වහන්සේ ඒක අසීරිමත් පිළිතුරක් සමහර විට අපි මේ කාලය පිළිබඳ මොකක් හරි ලක්ෂයක් ගැන හිතලා ප්‍රශ්නේ අපි තුල එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන් අතීතයේ පටන් ගන්නෙ කොතනද වර්තමානයේ ආදි වශයෙන්. දැන් අතීතේ කියපු ගමන්ම අපි නොදන්නා වුණාට Tamanට සාපේක්ෂවනේ අතීතේ බලන්නේ. එහෙමයි ස්වාමී. නේද? ඉතින් ඊට පස්සේ දේශනා කරනවා මේ කාල විභාගයේට මුලම අවිද්‍යාව කියනවා. අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. ජීවිතය අවබෝධ නොවුන බව. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුන බව. දුක අවබෝධ වෙලා නැහැ. දුක්ඛ සමුදය අවබෝධ වෙලා නැහැ. නිරෝධය අවබෝධ වෙලා නැහැ. මාර්ගය අවබෝධ වෙලා නැහැ. දුක අවබෝධ වෙලා නැහැ. සමුදය ප්‍රහාණය වෙලා නැහැ. නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ. මාර්ගය වඩලා නැහැ. මේක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව තියෙන තාක් කල් අතීතය කියලා එකක් අල්ලගෙන ඉන්නවා. ඒ අවිද්‍යාව තියෙන තාක්කල් අනාගතයක් පතපතා ඉන්නවා. ඒ අතීතේ ඒ අවිද්‍යාව තියෙන තාක්කල් වර්තමානයේ මුලා වෙලා ඉන්නවා. එතකොට මේ අවිද්‍යාව නිසාම සංස්කාර පවතිනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස නම් වූ කාය සංස්කාරය, විතක්ක ਵਿਚාර නම් වූ වචී සංස්කාරය, ඊළඟට සංඥා වේදනා නම් වූ මනෝ සංස්කාරය. එතකොට මේ සංස්කාර පවතින්නේ අවිද්‍යාව හේතු කරගෙන. එතකොට සංස්කාර පත්‍ය විඥාන. එතකොට ඇහෙන් රූපයක් දැනගන්නේ කනෙන් ශබ්ද දැනගන්නේ නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ දිවෙන් රසය දැනගන්නේ කයෙන් පහස දැනගන්නේ මානසින් අරමුණු දැනගන්නවා කියලා විශේෂයෙන් දැනගන්නවා කියලා යමක් තියෙනවද විඥානේ? චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ. ඒ ඔක්කොම පවතින්නේ අවිද්‍යාව තුලත් එක. සංස්කාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. එතකොට මේ විඥානේ අනෝබෝධයත් එක්කම තියෙනවනේ. ඒ ඇහෙන් රූපේ දැනගන්න නිසාම ඇහි නාම රූප හටගන්නවා. ඒ ඇහි ඇහැ ඇහැ නැමැති මේ සතර මහා ධාතුත් තියෙනවා. ඒ ඇහි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් හට ගන්නවා විඥානයේ ඇහි වැඩ කරන නිසා. එහෙමයි. ඇහි විඥානේ වැඩ කරේ නැත්නම් ඇහැට අදාළ නාම රූප හැදෙන්නේ නැහැ. මහත්ය මෙතන නිකන් මස් ගුලියක් තිබ්බ පළියට ඇහැ කියන්නේ ඒ ඇහැට රූපයක් ඇහැ රූපෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඇහැට අදාළ නාම රූප හැදුනම තමයි ඒකට ඇහැ කියන නම එන්නේ. මොකක්ද අහන්න ගියේ? අවසරයි. ස්වාමිනේ ඇහි විඥානය කියන්නේ ඇහි සක්‍රියභාවය කියලාද අපි තේරුම් ගන්නෙ? ඇහි විඥානය කියලා කියන්නේ ඇහි සක්‍රිය කියන වචනේ මෙහෙම ඇහෙන් රූපයක් දැනගන්න ස්වභාවය. එහෙමයි. දැන් අපි ඇහැ වැඩ කළා කියන එක තේරෙන්නේ රූපයක් පෙනුනොන්නේ. එහෙමයි. කන වැඩ කළා කියලා දැනගන්නේ ශබ්දයක් ඇහුනොන්නේ. ඒ ඒ ඇහෙන් රූපේ දැනගන්න ස්වභාවය විඥානයි. චක්කු විඥානයි. කනෙන් ශබ්දේ දැනගන්න ස්වභාවේ සෝත විඥානේ. එතකොට දැන් දැන් විශේෂයෙන් දැනගන්නවා කියන්නේ දැන් ඇහැ ළඟට ඉයර්ෆෝන් එකක් හරි තියලා ශබ්දය අහන්න සැලසුවට ඇහැ ඇහෙන් ඒක දැනගන්නේ ඒක දැනගන්නේ කනෙන්. එහෙමයි කන ළඟට රූපයක් තිබ්බට රූපේ වෙන්නේ ඒක දැනගන්නේ ඇහෙන්. එතකොට යමක් දැනගන්නවා කියන්නේ විඥානය. ඒක ඇහි වැඩ කරනකොට චක්කු විඥානය, කනේ වැඩ කරනකොට සෝත විඥානය, නාසය වැඩ කරනකොට ගාහන විඥානේ, දිවෙන් දැනගන්නකොට ජීවා විඥානේ, කයෙන් දැනගන්නකොට කාය විඥානේ, මනසින් දැනගන්නකොට මනෝ විඥානේ. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා විඥාන නිසා නාම රූප නාම රූප පත්‍ය සලායතන එතකොට නාම රූප පත්‍ය සලායතනං කියලා කියන්නේ ඒ ඒ ඇහෙන් ඒ නාම රූප හැදුනාට පස්සේ ඕන්න ඇහැ කියන ආයතන එනවා කන කියන ආයතන එනවා. නාසය කියන ආයතන එනවා. දිව කියන ආයතන එනවා. මනස කියන ආයතන එනවා. ආයතන හයම ආයතන හයක් හට ගන්නවා නාම රූප නිසා. ඒ කියන්නේ අපි ඒ ආයතන හය නාම රූප නිසා හටගත්තා කියන එක තේරුම් ගන්නට නම් ඇහැ කියන එක දිහා බලන්න ඇහි මොනවද තියෙන්නේ කියලා. ඇහි තියෙන්නේ නාම රූප. සතර මහා ධාතු තියෙනවා මේ මාස් බෝලේ. එහෙමයි. ඊට පස්සේ ඒකට වේදනා සංඥා චේතනා පස්ස මනසකාර ඔය එයයි රූප ධර්මයි එකතු වුණාට පස්සේ තමයි ඇහැ කියන එකක් එන්නේ. එතකොට තමයි ඇහැ වැඩ කරනවා කියන ගණේ තියෙන්නේ. ඇහැ ආයතනයක් විදිහට තියෙන්නේ. ඇහැ සසර නිෂ්පාදනය කරන දෙයක් බවට පත් වෙන්නේ. ඇහැ නැමැති ආයතනේ නාම රූප පත්‍ය සලායතන ආයතන 6. සලායතන පත්‍ය පස්සෝ සලායතන පච්චා පස්සෝ කියලා කියන්නේ සලායතන හේතුන් තමයි ස්පර්ශ. ඇහැ තිබ්බොත් නේද ඇහැට රූප ස්පර්ශ වෙන්නේ. එහෙමයි ස්වාමී. කනක් තිබ්බොත් නේද කනට ශබ්ද ස්පර්ශ වෙන්නේ. එහෙමයි. නාසයක් තිබ්බොත් නේද නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්නේ. එහෙමයි. දිවක් තිබ්බොත් නේද දිවට රස ස්පර්ශ වෙන්නේ. කයක් තිබ්බොත් නේද පහස ස්පර්ශ වෙන්නේ. මනසක් තිබ්බොත් නේද අරමුණු ස්පර්ශ වෙන්නේ. එහෙමයි. එතකොට ඇහැයි රූපයයි විඥානය එකතු වීම තමයි ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. කනයි ශබ්දයයි විඥානය එකතු වීම ඉස්සන ස්පර්ශය. එහෙමයි. හැබැයි ඒකට කනක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමී. ඊළඟට නාසය ගඳ සුවඳයි විඥානය එකතු වීම නාස ස්පර්ශය. දිවයි රසයයි විඥානය එකතු වීම දිව ස්පර්ශය. කයයි පහසයි අරමුණු එකතු වීම කය ස්පර්ශය. මනසයි අරමුණු විඥානය එකතු වීම මනෝ ස්පර්ශය. මනසේ ස්පර්ශය. එතකොට ආයතන හය නිසා ස්පර්ශ වෙනවා. ස්පර්ශය මේ පස්සපච්චයා වේදනා. ඒතකොට ඇහැයි රූපය විඥානය එකතු වෙච්ච නිසා නේද සැපක් හරි දුකක් හරි සැප දුක් රහිත හරි වේදනාවක් ඉපදුනේ. ස්පර්ශය නිසා වේදනාව. කනට මොකක් හරි හඬක් ඇහුනට පස්සේනේ මහන්තයා ඒක දුකක් හරි සැපක් හරි විඳීමක් හරි එන්නේ. දැන් මෙහෙම ඉන්නකොට අපි කොහේ හරි බෝම්බයක් පුපුරවා කියවම දුක උපදිනවා. අහාපු දෙයක්. ඒක දැක්ක දෙයක්. ස්පර්ශය නිසා වේදනාව උපදින්නේ. පස්ස පච්චයා වේදනා. ඊළඟට වේදනා පච්චයා තණ්හා. ඒ වේදනාව විඳිනකොට තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. ඒ වේදනාවට තමයි තෘෂ්ණාව උපදින්නේ. වේදනා පච්චය තණ්හාල්ම උපදින්නේ ඒකට. තණ්හා පච්චය උපාදානං ඇල්ම උපදින තැනට බැඳිලා යනවා. උපාදාන පච්චය භවෝ ඒ උපා බැඳුන තැන තමයි කර්ම සකස් වෙන්නේ. ආයත උපතකට. භවපච්චා ජාති ආයෙත් උපත සකස් වෙනවා. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. මේ විදිහට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඔක්කොම හැදෙනවා. පටන් ගත්තේ කොතනින්ද? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය ගැනම අවබෝධයක් නැති වීම නිසා. අවිද්‍යාව නිසා. ඊට පස්සේ මේ විදිහට තමයි මුළු දුක් දුක්ඛ කන්දේම ඇති වෙන්නේ. මේ විදිහට බලනකොට ඔය අයුරින් මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධයාගේ ආරම්භක කාලය පිළිබඳව කෙලවරක් නොපැනේ. අර ඇහුවනේ අර ප්‍රශ්නය නේද පටන් ගන්න මොන ආරම්භක තැන ආරම්භක තැන ආරම්භයක් හොයාගන්න බෑ එහෙමයි ස්වාමී ඉතින් කියනවා ස්වාමීනි පුදුමයි ඒක නම් විස්තර කරපු විදිය කියලා ඒ පටිච්චසම්පාද විග්‍රහයට සතුටු වෙනවා එහෙමයි ස්වාමී මේ ප්‍රශ්නේ විදියට තමයි විග්‍රහ වෙන්නේ ස්වාමිනේ සමස්ත කාලයේ පැනවීම අවිද්‍යාව නිසා කියලා අපි තේරුම් අවිද්‍යාව නිසා තමයි කාලය පවතින්නේ. මේක අපුරු විග්‍රහයක් නේද? කාලය පවතින්නේ අවිද්‍යාවත් එක්ක කියන එක නේ. එහෙමයි. අපි මේ විද්‍යාව ඇතුලේ ඔය භෞතික විද්‍යාත්මකවනේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හරිම අසිරිමත් එකවර ස්වාමිනේ දහමින් නෑ ඒ කාරණා ඔක්කොම විග්‍රහ වෙනවා නේද නේද අපි මේ මේවා ඉතින් මේ විදිහේ දහම් පරයය විග්‍රහයක් ඉතින් කවුරුත් එහෙම කතා කරන්නේ නැහැ නේ මොකෙක් හරි සුද්ධෙක් මොකක් හරි එකක් කියවනම් ඕකනම් ගහනවා මොකක් හරි එහෙමයි සාමි ඉතින් ඒ නිසා ඒකයි දැන් ඇතන සුද්ධංගේ ජීවිතවල තියෙන වාක්‍ය වලටත් වැඩිය පඬිවදන් වලට වැඩිය මම දැක්ක දැන් හොඳ පඬිවදන් යනවා මේ වාහනවල <laughs> වාහනවල දැන් මම දැක්ක එක වාහනයක් ගහලා තියෙනවා සල්ලි මැව්වේ කවුද දෙයියනේ කියලා ඉතින් ඒක ASCII ගොඩක් කතාවක් නේ මේ ඉතින් මේ ASCII ගොඩක් කතන්දරයක් තියෙනවා ඉතින් ඒ වගේම ඊළඟට තව තියෙනවා මම දැක්කා මේ උත්සාහය රට ඇල්ලීම පිණිස නොවේ කියලා. දැන් මේ වාහන එක ගහලා. ඇයි මේ මිනිසුන්ගේ ඉරිෂ්‍යාවට උත්තර මේ දීලා තියෙන්නේ? ඉතින් ඔය වගේ දේවල් මේ අපේ සිංහල මිනිස්සු ඇතුළ උපදිනවා ඉතින්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ බලන්න මෙතන මේ පරිසම්පාද විග්‍රහය කරනවා මෙතන ඒ කාලයට තියෙන අවිද්‍යාව මුල් කරගෙනයි මේ සසරි ප්‍රවැත්ම මෙහෙම ඇති වෙන්නේ කියලා මුලක් පනවන්න බෑ මේ කියන්නේ. ඒ නිසා අතීත අනාගත වර්තමාන කියන එක අහවල් තැනින් කියලා තැනක් පනවන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ඒක පනවන් පනවන්න බැරි ඒක ඇත්තට මේක අදාළ කාලේ අවිද්‍යාවටයි. එහෙමයි ස්වාමී. නේද? එහෙමයි. අවිද්‍යාවටයි අනවබෝධය. අවිද්‍යාව ඇතිකොට කාලය ඒක දැන් සාමාන්‍යයෙන් අපි තවත් කෙනෙක් වර්තමානයේ දේශ දැකපු එකක්නේ අපි අනාගත අතීතයේ විදිහට දකින්නේ එහෙමයි ස්වාමීනි තවත් කෙනෙක්ගේ අනාගතේ තවත් වෙලාවක ඒක අතීතයක් බවට පත් වෙනවනේ එහෙමයි නේද ඒ කියන්නේ නিত্য දෙයක් නෙමෙයි මේක තියෙන්නේ නේ කාලේ නিত্য නෑ නෑ ස්වාමීනි එහෙමයි අනිත්‍යයි නිවන ඇති වුණු කල්ලි කාලය පැනවීම නැතුව යනවා ස්වාමීනි. ඒ කියන්නේ ඒකට මම හරියට බුද්ධ වචනයකින් අපි ගමු ඒකට උත්තරය. එහෙමයි මේ ඇසුරෙන් තියෙනවා ජීවිතය අවබෝධ කරපු කෙනාට කාලය සම්බන්ධයෙන් ආරුබුදු මතුවෙන්නේ නැහැ කියලා. නමුත් භූත පුබ්බම් භික්ඛවේ පින්වත් මහන්නේ මේක ඉස්සර වෙච්ච දෙයක් කියලා අතීතයට දාලා බුදුරජාණන් වහන්සේ යම් කරුණු කාරණා කියන විස්තර තියෙනවා. එහෙමයි. අවසරයි ස්වාමීනි. අර කාලේ පැනවීම ගැන අපි කරුණු දැනගත්තේ ස්වාමීනි අවිද්‍යාව කරන කොටගෙන ඔව් දැන් මේ මේ මේ මේතන තියෙන විස්තරයෙන් තේරෙනවා එහෙමයි ඒ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ ඒක මුලක් පටන් මුලක් හොයාගෙන යනකොට අවිද්‍යාවනේ හම්බ වෙන්නේ. එහෙමයි. මෙතන තියෙනවා අතීත කාලයටත් අනාගත කාලයටත් වර්තමාන කාලයටත් මුල අවිද්‍යාවයි කියලා. අවිද්‍යාව නිසා තමයි කියන මේ පැනවින් එන්නේ. නමුත් මේකේ පුදුමේ දැන් අරහත්ත්වය කියන්නේ නිකලස් බව කියන්නේ මේ ව්‍යවහාරපතේ ඔක්කොම ඉක්ම වගේ දෙයක්. සාමාන්‍ය මිනිස්සු කතා කරනවා මම කියලා. නමුත් අවබෝධයත් එක්ක කියනවා මම කියලා කෙනෙක් නෑ කියලා. එතකොට මේ අතීත අනාගත වර්තමාන කතාව. නේද? ඊළඟට අරයා ගැහුවා මෙයා බැන්නා කියලා ඔය වගේ කතා. නමුත් ඒ සියල්ල ඉක්මවා ගිය දෙයක් තමයි නිකලස් බව කියන්නේ. නමුත් මේ නිකලස් බවට පත් වුණ තථාගතයන් වහන්සේ ඒ ඒ ධර්මයේ මිනිස්යාගේ ව්‍යවහාර භාෂාවෙන් දේශනා කළා කියන එක පුදුම නැද්ද? අසිරිමත් ස්වාමීනි. එහෙමයි. අසිරිමත් නේ. එහෙමයි. ව්‍යවහාර භාෂාවෙන් දේශනා කළානේ. ඒ කියන්නේ ව්‍යවහාර භාෂාව ඉක්මවා ගිය ස්වභාවය භාෂාවට හැරෙව්වා. එහෙමයි. ඒක අසිරිමත්. ඒක තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඒක හැසිරෙව්වේ ධර්මයෙන්නේ. ඒ ධර්මයේ තමයි ත්‍රිපිටක ත්‍රිපිටකාගත විදිහට අපිට එන්නේ. ඒතකොට මේ ධර්මයේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ හදමණලෙන් උපන් ධර්ම ධර්මය. උන්වහන්සේ තමයි ලෝකයේ තියෙන ස්වභාවය ඒ වචන වලට දාලා දේශනා කළේ දැන් අපි කියමුකෝ අවිද්‍යාව කියලා ගත්තොත් එimhe ඒකාන්තයෙන් අවිද්‍යාව කියලා වචනයක් ලෝකේ නැහැනේ. එහෙමයි ස්වාමී. යම්කිසි අනවබෝධ ස්වභාවයක් තේරුම් කරන්න අවිද්‍යාව කියන වචනේ භාග්‍යතුන් වහන්සේ පැනෙව්වා. එහෙමයි. ඒක අපිට වෙන වචන පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේ අදාළ වචනේ නිරුත්තිය දන්නේ. සංස්කාර කියන ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒ ස්වභාවිත බුදුරජාණන් වහන්සේ වචනයක් පැනෙව්වා සංස්කාර කියලා. ඒ සංස්කාර නිසා උපදින යම් දෙයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පැනෙව්වා විඥානය කියලා. විඥානය නිසා හටගන්න තව ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නාම රූප කියලා. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන වචන නිරුත්ති අර්ථකතන ශාස්ත්‍රුන් වහන්සේගේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසායි තමයි මේ ධර්මයේ විකෘති කරන අයට ගොඩාක් පව රැස් වෙන්නේ. මේකයි. ස්වාමීනි බොහෝ මේ ලාමක කල්පනා මත පිහිටා එහෙම කෙනෙක් අතින් සිදු වෙනව නම් නැත්තම් මෙතන පුළුවන් එහෙම වෙන්න පුළුවන් ඉතින්. මොනවා කරන්නද සංසාරේ හැටෙන්නේ? සංසාරේ හැටි. සංසාරේ ගොඩාක් ඉතින් අතරමං වෙවි මේ හැලහැප්පින් ගොඩක් උඩ එන්නේ. ඉතින් මේ ධර්මය ඇහෙන වෙලාවේ සුළු පිරිසයි මේකෙන් ගොඩ යන්නේ. එහෙමයි සුළු පිරිසයි සුගතියකටවත් පැනගනිනවා කියලා කියපු එකට කොච්චර බැන බැන ගියාද? නමුත් දැන් පේන මනුස්ස ලෝකෙම එන්න ඕන මේකේ අවබෝධ කරන්න ඕන කියලා. දැන් කඩු කිනිසි ඔසවාගෙන බෝම්බ පුපුරනකොට මේ ඔක්කොම අකුල ගත්තේ. එහෙමයි. එහෙමයි දැන් දිවි ලෝකයකටවත් යන හිතක් තියෙනවද? ආ හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් මේ මිනිස්සු ආශ්‍රය කරනවා. ඉතින් ওই පහුගිය කාලේ වෙච්ච දේවල් මම කිව්වේ. ඒ නිසා මේ පඬිතකම් වලින් නම් වැඩක්ම නෑ මහත්තයා. අහිංසකව මේ මේ ත්‍රිසරණේ පිහිටලා ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා මේ මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න බලන්න ඕන වාද විවාද තර්ක විතර්ක නැතුව. නේ? දැන් මේවා වාදද මේ? එහෙමයි මේවා වාදද? මේ තියෙන තනිකර ධර්මීගෙන ගන්න එකන්නේ. මේක ඉගෙන ගන්න ධර්මය වාදද මේ. මේ තියෙන ධර්මී ඉගෙන ගැනීමක්. ඉතින් ඒ නිසා මේ ඒ නිසායි මේ තමයි මේ දහම් සාකච්ඡාව යන්නේ වාදනා. එකිනෙකා පරයා නැගී සිටින්න කරන උත්සාහයක් නම් මෙතන දහම් කතාවක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ ධර්ම ඉගෙන ගැනීමලා. අපි බලමු ඊළඟට මොකද්ද කතා කරන්න කියලා. ඊළඟට අහනවා ස්වාමී මේ නාගසේනයන් වහන්සේ ආරම්භක කෙලවරක් නොපෙනී. කිව්වනේ අර ආරම්භක කෙලවරක් නැහැ මේ පරිසම්පාදයේත් එක බලනකොට කියලා. කාරණේ වදාලානේ ස්වාමීනි එය උපමාවකින් පැහැදිලි කරලා දෙන්න. එහෙමයි. ස්වාමීනි උපමාවකින් පැහැදිලි කරලා දෙන්න මේ ආරම්භක කෙලවරක් නැහැ කියන එක සංසාරේ. ඊට පස්සේ කිව්වා මහරජාණනි ඒක මේ වගේ දෙයක්. පුරුෂෙක් ස්වල්ප වූ බීජ පොළොවේ වපුරයි. එයින් අංකුර නැගී අනුක්‍රමණයෙන් වර්ධනය වී විපුල බවට පත්වී පල හටගනී. ඒ ඵලයන්ගෙන් බීජ රැගෙන යලිත් රෝපණය කරයි. එයිනොත් අංකුර හටගෙන ගී විපුල බවට පත්ව ඵල හටගනි. මෙබඳු පිරිවෙලක් ඇති කල්ලි එම බීජයන්ගේ පැවැත්මෙහි කෙලවරක් තිබේද? බීජයකින් මේ ගහක් හැදෙනවා, ගහෙන් බීජයක් හැදෙනවා, බීජෙන් ආය ගහක් හැදෙනවා. ওই විදිහට යනවා නම් තේරෙනව නේද? බීජ අපි කියමු අඹ නම් අඹ අඹ ගෙඩියෙන් අඹ ගහ අඹ ගහෙන් අඹ ගෙඩිය අඹ ගෙඩියෙන් ආය අඹ ගහ නේද? ඒ විදිහට යනකොට ඒකේ මුලක් කෙලවරක් අවසානයක් එහෙම පේනවාද? අනේ නෑ ස්වාමීන් මහරජාණන් ওই විදිහටම තමයි කාලයේ ආරම්භක කෙලවරක් පේන්නේ කියලා. මහරජාණෙනි ඊට පස්සේ අහනවා ස්වාමීනි අනේ ආය උපමාවක් කියන්නකෝ. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ උත්තරයක් දෙනවා. මහරජාණෙනි ඒක මේ වගේ දෙයක්. කිකිලියගෙන් බිත්තරයක් ලැබේ. බිත්තරයෙන් යලි කිකිලියෙක් උපදී. ඒ කිකිලියගෙන් බිත්තරයක් උපදී. ඒ බිත්තරෙන් ආය කිකිලියෙක් උපදින. දැන් මේ කෙලවරක් තියනවා දැවෝ. නෑ කිව්වා. ආන්න ඔය වගේ තමයි පාළේ කෙලවරක් නෑ. ආරම්භක තැනක් කියලා එකක් නෑ. මේක චක්‍රේ විදිහට දිගටම යනවා. ඊට පස්සේ අහනවා ස්වාමීන් ආය උපමාවක් කියන්න. කීව ගමන් අපේ නාගසේන මහරහතන් වහන්සේ එතන බිම ඇඳා මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ එතන බිම රවුමක් ඇඳා. රවුමක් ඇඳලා මේ ඇහුවා ස්වාමීන් මේ රජතුමනි මේ රවුමේ ආරම්භක කෙලවරක් අවසන් වෙන තැනක් රවුමේ පෙන්වන්න කියලා. රවුමේ පටන් ගත්ත තැනක ආර අවසන් තැනක් පේනවද? එහෙම පේන්නේ නැහැ. පේන්නේ නැහැ වගේ තමයි කිව්වා. රෝදේ උපමාවෙන් තේරුම් ගන්න කිව්වා. අපේ බුදුරජාණන් වහන්සේ රෝදේ උපමාවෙන් කෙලවරක් නැති බව දේශනා කළා තියෙනවා. අනේ ස්වාමීන් ඒක කොහොමද කියලා හෙව්වා. කිව්වා මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මේ රෝධය ගැන වදාලා ඒ තමයි ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය උපදිනවා. ඒ ඇහැයි රූපයයි නිසා ඇහි විඥානය උපදිනවා. එතන ඇහැක් තියෙන්නත් ඕන රූපයක් තියෙන්නත් එපා. ඇහැ ඇහෙන් රූපේ දැනගන්න. මේ දැනගන්න එකට කියනවා විඥානය කියලා. ඇහැයි රූපයයි ඇහි විඥානය නිසා ඇහි ස්පර්ශයට ගන්නවා. ඒ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන නිසා කර්මය ඇති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් උපාදාන පත්‍ය බහෝ කියලානේ කියන්නේ. අපේ නාගසේන මහරහතන් වහන්සේ උපාදාන පත්‍ය කම්මං. බැඳුන නිසා කර්මය හැදෙනවා කියන්නේ. අපි යම් තැනකට බැඳුනද එතන කර්ම සකස් වෙනවා. දැන් අපි බලන්නකො සාමාන්‍යයෙන් ළමෙක් ෆෝන් එකකට බැඳිලා ඉන්නවා නම් ඒ ෆෝන් එකට බැඳුනා කියන්නේ ඒකගේ සම්පූර්ණ කර්ම චක්‍රේ වැඩ කරන්නේ එතන. අහන ශබ්දෙට බැඳුනා කියන්නේ එතනයි කර්ම ටික ඔක්කොම වැඩ කරන්නේ. කර්මයේ මුල් කරගෙන ඇහැ කාය උපදිනවා. ඇයි චක්කුම් බික්කවේ පුරාණ මිදන් කම්මං කියලා දෙන ඇහැ කියන්නේ පැරණි කර්මයක් කියලා. එහෙමයි. එතකොට මේ පටිච්ච සම්පාද ක්‍රියාවලියෙන් මහත්ය හදලා දෙන්නේ ඇහැ. එහෙමයි. කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. එහෙමයි. පටිච්ච සම්පාද ක්‍රියාවලියෙන් හදලා දෙන්නේ. ඉතින් ඒ නිසා කර්මයෙන් කර්මයෙන්ුයි යලි ඇසක් උපදින්නේ. මේ ආකාරයට මේ භව පැවැත්මේ කෙලවරක් පේන්නේ. එද මේක පටන් ගත්තෙත් ඇහෙන්නේ. ඇහැයි රූපයයි නිසා ඇසේ විඥානය හට ගන්නවා. ඒ තුන එකතු වීම ස්පර්ශයයි පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා කම්මා කම්මම්පච්චා චක්කෝ. ඒ ඇස කර්මය නිසා ඇස උපදිනවා. ආයේ ඇහැයි රූපය විඥානය එකතු වෙච්ච නිසා ඇහි ස්පර්ශය. යන්න රවුමේ කතාව. ස්වාමීනි මේ අවසරයි කාරණාවක් දැනගන්න අවශ්‍ය ස්වාමීනි මේ ඇහි විඥානය නිසා රූපය දැනගන්නවා කියලා අපි ඔබanse අපිට දැන් මතක් කළේ. ඔව් ඇහි විඥානේ ඔව් ඇහෙන් රූපයක් දැනගන්න එක ඇහි විඥානය. ඇහෙන් දැන් අපි මෙහෙම බලාගෙන ඉන්නවා බලා ඉන්නකොට කල්පනා වෙන කල්පනාව පිටින් ඉන්නවා. එහෙමයි. එනකොට ඉස්සරහින් කෙනෙක් යනවා පේන්නේ නැහැ. එහෙමයි ස්වාමී. තේරෙන්නේ? ඒකට ඇහත් තිබිලා රූපයක් තිබිලා එතන ඇයි පෙනුන්නේ නැත්තේ? විඥානේ හටගත්තේ නැහැ. නිසා ස්පර්ශේ නැහැ. එහෙමයි ස්වාමීනි. අපි වෙන කල්පනාවක් පිටින් මේ ළඟට ඇවිල්ලා කෙනෙක් කතා කරන ඇහෙන්නේ නැහැ. කනත් තිබ්බ ශබ්දෙත් තිබ්බයි ඇහුන්නේ නැත්තේ. ඒ ශබ්දය ඇහෙන් කනෙන් දැනගත්තේ නැහැ. විඥානේ හටගත්තේ නැහැ. ඊළඟට අපි සමහර අය ටීවී එක බලාගෙන කනවා කනවා මොනවා කෑවද කියලා මතක නැහැ මොනවද ව්‍යංජන කියලා මතක නැහැ. ඒතර දිවට රසය ආවා. ඉතින් කෑවා ඒක වෙන වෙනම දැනගන්න අර විඥානය කියලා හටගත්තේ නැහැ. ස්වාමීනි අපේ පොල් ගසක්, තල් ගස ආදි වශයෙන් මේ හඳුනාගන්නේ විඥානය නිසාද? නෑ නෑ හඳුනාගන්නේ මේ පොල් ගස, මේ තල් ගස කියලා හඳුනාගන්නේ සංඥාවෙන්. එහෙමයි ස්වාමීනි. ඒ රූපය ඇහෙන් දැනගත්තේ විඥානය. මහන්සියා ඉස්සලා මිනිස්සෙක් කියන සංඥා අපි මොකක් හරි දැක්ක දෙයකට පැනවින් එන්නේ සංඥාවත් එක්ක. හැබැයි මෙහෙම මේවා ඔක්කොම දැන් අපිට අර එකක් වගේ පේන්න හේතුවක් තියෙනවා. ඒකට අපි ඉදිරියේදී විස්තරයක් එනවා. ඇයි මෙහෙම දැන් අපි සංස්කාර විස්තර කරන්න යනකොට ඒක සංඥා විස්තර කරන විදිහට සමානයි වගේ. සංඥා විස්තර කරන්න යනකොට විඥාණයට සමානයි වගේ. එහෙම වෙනවා. එහෙම වෙන්නේ මහත්යනේ ඔක්කොම එකට තියෙන්නේ. අපිට ඉදිරියේදී විස්තරය හම්බ වෙනවා. ඒක හරියට මේ වගේ කියනවා. දැන් සාමාන්‍ය ව්‍යංජනයක් හැදුවොත් එහෙම මිරිස් 3 5 ඔක්කොම දාලා ව්‍යංජනයක් හදලා කනකොට අපිට සාමාන්‍යයෙන් මේ ඒකේ ලුණු රහ දැනෙනවා. නමුත් ලුණු රහ දැනුණාට ලුණු රහ අරකින් වෙන් කරන්න වෙන් කරලා ගන්න පුළුවන්ද අපිට? අපිට ඒකෙන් 3 5 රහ දැනුණාට 3 5 රහ ව්‍යංජනෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද? ආන් ඒ වගේ තමයි අපි මේක විඥානේ සංඥාව කියලා අපි කතා කළාට මේවා පවතින්නේ එකට එකට වෙන් කරලා ගන්න බෑ. ඇහෙන් රූපයක් බලනකොට ඔක්කොම ටික වේදනා සංඥා චේතනා මානසිකාර ඔක්කොම හැදිලා ඉවරයි. ඒ ෂණයෙම මේක පුදුමේ මහත්ය මෙච්චර පරම ගාම්භීර ධර්මයක් ගුරුවරයෙක් නැතුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළානේ. අවබෝධයක් නැතුව අවිද්‍යාවෙන් යන සත්‍යයට අවිද්‍යාව තුල ඉන්න සත්වයාට මේ වාගේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙලා මේ හැදෙන වැඩපිළිවෙල දේශනා කරද්දී මිනිස්සු ඇහුවනේ ඒ වනාහි තථාගත ආශ්චර්ය අద్భుත කාරණාවක් නේ. ඇයි මිනිස්සු ඒ මොනවද දන්නේ නැහනේ. බුදු කෙනෙක් මේ අවබෝධ කරගෙන දේශනා කරන්නේ. කනයි ශබ්දය නිසා කනේ විඥානය හට ගන්නවා. මේ තුනේ එකතු වීම ස්පර්ශයයි එතකොට ඒ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා වේදනාව නිසා තණ්හාව හට ගන්නවා තණ්හාව නිසා උපාදාන හට ගන්නවා උපාදාන නිසා කර්ම හට ගන්නවා කර්ම නිසා ආය කනක් හදනවා එහෙමයි ස්වාමීනි. එතකොට මේ කණෙන්මයි ඔක්කොම මේක චක්‍රේ වගේ යනවා. දැන් මුලක් කොහෙන් හොයන්නද? එහෙමයි. නාසයයි ගඳ සුවඳ නාසයයි ගඳ සුවඳයි නිසා නාසය විඥානය හට ගන්නවා. නාසයයි ගඳ සුවඳයි විඥානය තුන එකතු වීම ස්පර්ශයයි පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය කම්මා කර්මය කර්මය මුල් කරගෙන ආය නහයක් හදනවා කර්මය මුල් කරගෙන ආය ශරීරයක් හදනවා කර්මය මුල් කරගෙන ආය මනසක් හදනවා මේ විදිහට ආයතන හයම විස්තර කරලා කියනවා රජතුමනි මේ විදිහට මේ ආකාරයට මේ බව පැවැත්මේ කෙලවරක් තියනවාද කියලා අහනවා අනේ නෑ ස්වාමිනි මහරජාණන් ඔය ආකාරයට කාලෙහි ආරම්භක කෙලවරක් පෙනෙන්නේ නැත. ස්වාමීනි හරි පුදුම විග්‍රහයක් නෙව කියලා සන්තෝෂයටපත් වුණා. ඔබ වහන්සේ නම් හරි දක්ෂයි කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ විදිහට ඒ ප්‍රශ්න කොටස මේ අවසන් වෙනවා අපේ මිලිඳු රජුව අහපු ඒ කාලේ ආරම්භ කිලවර ගැන. එහෙමයි. මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ උතුම් සදහම් පිළිසඳර අපට දායාද වෙන්නේ ලෝකයට. ඉතින් අපිට තවත් කෙටි වෙනාවක් තියෙන්නේ. ස්වාමීන් මේ වෙලාවෙත් අපට අනුශාසනා කරන්න අවශ්‍යයි ස්වාමීන්. අපි මේ වෙලාවෙත් අපි තව ප්‍රශ්නයක් කතා කරන්න ගමුනේ. අපි නාගසේන මහරහතන් වහන්සේගෙන් අහපු කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ දැන් ඊළඟ ප්‍රශ්නය අහනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ආරම්භක කෙලවරක් පෙනෙන්නේ නැහැ. නොපෙනෙයි කියන කාරණයක් වදාලානේ. ඒ ආරම්භක කෙලවර කියලා කියන්නේ මොකද්ද ඔය? කියනවනේ දැන් ආලම්භක කෙලවරක් පේන්නේ නැහැ මේ සංසාරේ. එහෙමයි. කියලා කියනවානේ. ඒතකොට ආරම්භක කෙලවර කියන්නේ මොකක් වගේ එකක්ද? ඒ කියන්නේ පෙනෙන්නේ නැති ආරම්භක කෙලවර කියන්නේ මොකක්ද? ඊට පස්සේ කියනවා මහරජාණෙනි යන් අතීත කාලයක් ඇද්ද එයයි ආරම්භ කෙලවර අතීතයේ කියන එකටයි ආරම්භක කෙලවර කියලා කියන්නේ පටන් ගත්ත තැනට අතීතයේ කියන එකට ස්වාමිනී නාගසේනයන් වහන්සේ ආරම්භක කෙලවරක් නොපෙනී යන කාරණයක් වදාළානේ ඉතින් ස්වාමීනි සෑම ආරම්භක කෙලවරක්ම පේන්නේ නැද්ද කියනවා. කිසිම දෙයක ආරම්භක කෙලවරක් පේන්නේ නැද්ද කියලා අහනවා. කියනවා මහරජාණෙනි යම් කිසි දෙයක් පැනවේ. කිසියම් දෙයක නොපැනේ. යම් දෙයක පනවන්න පුළුවන්. යම් දෙයක ආරම්භක කෙලවර කියන එක පනවන්න බෑ. ස්වාමීනි පැනවෙන්නේ කවර දෙයක්ද? නොපැනෙන්නේ කවරක? ආරම්භක කෙලවරක් කියලා එකක් පනවන්නේ කෝකකද? පැනවෙන්නේ නැත්තේ කෝකකද? කියනවා මහරජාණනි මෙයට පෙර ਸਰව සම්පූර්ණ වශයෙන් ਸਰවාකාරයෙන්ම කිසිම අවිද්‍යාවක් තිබුණේ නැත අසවල් තැන පටන්ය මේ අවිද්‍යාව පටන් ගත්තේ කියලා මේ සංසාරයේ ආරම්භකව ඇති වූ අවස්ථාවක් දකින්නට ලැබෙන්නේ නැත අවිද්‍යාව මෙච්චර කාලයක් තිබෙන්නේ නැහැ අහවල් තැන අහවල් දවසේ අහවල් විදිහටයි පටන් ගත්තේ කියලා එහෙම පනවන්න බෑ පැහැදිලි නේද? ඒතර මහත්තයා අපේ හිත තුළ තියෙන අවිද්‍යාවේ ආරම්භක කෙලවරක් නැහැ කියන එක නේද? අහවල් දවසේ ඉඳලා මේක ආවේ කලින් නම් තිබ්බේ නැහැ කියන කතාවක් නෑ එන්නේ. ඊට පස්සේ තියෙනවා යම් හේකින් එසේ නොතිබුණු අවිද්‍යාවක් හටගන්නා අවස්ථාවක් පෙනුනොත් එමෙන් මේ හටගත් අවිද්‍යාව නැති වී යන බවක් පෙන්නොත් නම් මේ සංසාර ගමන අසවල් තැනින් පටන් ගත්තේ අසවල් තැනින් නිමාවට පත්වන්නේ කියලා ආරම්භකයක් අවසානයක් දකින්න ලැබෙනු ඇත. ආරම්භ අවසාන කියන එක පෙන්වන්න තිබ්බා අවිද්‍යාව ආච්චර කාලයක් තිබෙන්නේ නැතුව අහවල් මොහොතේ පටන් ගත්තා. අහවල් මොහොතේ නැති වුණා. අහවල් මොහොතේ පටන් ගත්තා කියන එකක් කියන්න පුළුවන් නම් හොයන්න පුළුවන් නම් ආරම්භය අවසානය කියන එකක් පනවන්න පුළුවන්. නමුත් මේක එහෙම බෑ. ඊට පස්සේ කියනවා ස්වාමිනී නාගසීනියන් වහන්සේ නොතිබුණු යමක් හට ගන්නවාද හටගත් අවිද්‍යාවක් නැති වෙනවා නම් එහි හට ගැනීමත් නැතිවීමත් යන දෙපැත්තම සිඳෙන බැවි එහි අවසානයක් පෙනෙනවා නේද නොතිබුණු යමං හට ගන්නවා නම් හටගත් අවිද්‍යාව නැති වෙනවා නම් හට ගැනීමත් නැතිවීමත් යන දෙපැත්තම සිඳි සෝ සිඳුනොත් එimhe ඒකේ අවසානයක් කියලා එකක් ගන්න පුළුවන්ද කියලා අහන. එසේ මහරජාණනි අවිද්‍යාවේ ඇතිවීමයි නැතිවීමයි යන කෙලවර සිඳී ගියහොත් අවසානයටපත් වෙන්නේ. ඇතිවීම නැතිවීම කියලා කොයි හරි තැනක් තියෙනවනේ. ඔන්න ඔතන සිඳී ගියොත් නම් අවසානයක් කියලා එකක් තියෙනවා. මේ මේක ඉවරයි කියලා එකක්. එහෙමයි. තේරෙනා නේද? එහෙමයි. දැන් රවුමක කොතන දැන් හොයන්නේ ඕක? මෙතනින් පටන් ගත්තා මෙතනින් අවසන් වුණා කියලා. ඉතින් ඔන්න පටන් ගත්ත අවසාන තැන නැති වුණොත් නම් ඔන්න මෙතනින් ඉවරයි කියලා කියන්න පුළුවන්. ස්වාමීනි එතකොට නොතිබුණු අවිද්‍යාව උපදිනවා නම් උපන් අවිද්‍යාව නැති වෙනවා නම් මේ දෙකලවරම සිඳී යනවා නම් ඒ විදිහටම වර්ධනය වෙන්නත් පුළුවන් නේද? එසේ වර්ධනය වෙන්න පුළුවන්. ස්වාමීනි මා විසින් අසන ලද්දේ වර්ධනය වෙන්න පුළුවන් යන කාරණේ පමණක් නොවේ. ඒ මුල ඉඳලම වර්ධනය වෙන්න පුළුවන්ද කියාය. එසේ වර්ධනය වෙන්න පුළුවනි. ස්වාමීන් උපමාවක් වදාළ මැනව. ඒ කියන්නේ හටගත්තනම් වෙනසෙනවා කියලා එකක් තියෙනවා නම් ඒ හට ගැනීමත් වෙනසීමත් අතර වර්ධනය වෙනවා කියලා එකක් තියෙනවාද කියලා එතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ රුක්ෂයක් පිළිබඳ උපමාවක් වදාළසේක. දැන් රුක්ෂයක හට ගැනීමක් තියෙනවා වෙනසීමක් පේනවා. ඒ අතරතුර වර්ධනයක් නැද්ද? මේ සංකතයක ස්වභාවය විස්තර කරන්නේ. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, අඤ්ඤතත්තම් තිතස්ස පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, ඒ අතරතුර වෙනස් වීමක් පේනවා. එහෙමයි. සංකතය. මහසය සංකතය කියන්නේ මේ සියලුම දේවල් සංකත. එකම එක අසංකතයයි තියෙන්නේ. ඒ තමයි අමාමහ නිවන. එහෙමයි. ඉතින් අවසරයි. වෙලාව නිමවන බව අපේ නිෂ්පාදක එක වචනයක් තියෙනවා. <laughs> ඒ තමයි මේ පංච උපාදානස්කන්ධයන් යන සමස්ත දුක්ඛස්කන්ධයාගේම බීජයන් බවත් පෙන්වව අදාළසේක. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ බීජ ඒකෙන් ආය සංසාරේ වැඩෙනවා. ඒ ඒ ජීවිතයක් වැඩෙනවා ආත්මයක් වැඩෙනවා. ඒ ජීවිතයෙන් ඒ සංසාරයෙන්ම පංච උපාදානස්කන්ධය හැදෙනවා. ආය වැඩෙනවා අර බීජ වලින් ගස් හැදෙන විදිහට මේ විදිහට මේ සංසාර ගමන යනවා කියලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඊටමත් ඔබ වහන්සේ දක්ෂයි කියලා සතුටු වෙලා මේ මිනිඳු රජතුමා මේ ප්‍රශ්නේ අවසන් කරා. ස්වාමීන් අපට අවසර ලැබේවා. පින්වතුනි මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර පිණිස අද දවසේ අපට ලැබුණු කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර